තණ්හාවද අනවබෝධයෙන් පෝෂණය වන්නේම වන්නේමයි නේද? පළමු මනතුංග මහතා විමසු කාරණේ එය දැනුම මිස පඤ්ඤාය මේ සුද්ධිට්ඨෝ යන්න නොවේයි නේද ස්වාමීන් වහන්ස? මෙහෙමයි දැන් ඉතින් ප්‍රඥාවෙන් අවබෝධ කරනවා කියන එක තම තමන්ටයි ඒක ආවේනික වෙන්නේ. දැන් අපිට තව කෙනෙක් කියන කරන දෙයක් දිහා බලලා එකවර මේවා තීරණය කරන්න පහසු නැහැ. අපිට සාමාන්‍ය අත්දැකීම් තුලින් අපිට පැහැදිලි කරලා දෙන්නට පුළුවන් ඕක මේ මේ විදිහට දකින්න කියන එක. හැබැයි ඒතනත්තා ඒක දකින්නේ මතු පිට බුද්ධියකින්ද දැනුමෙන්ද ප්‍රඥාවෙන්ද කියන එක අනිත් අය සම්බන්ධව අපි තීරණ ගන්න නොගිහින් ඉන්න එක හැම පැත්තෙම හොඳයි. එහෙම වුණොත් නිකන් අර අපිට නිකන් ඕපදූප කතාවකට තමයි යන්න වෙන්නේ. ඒ කියන්නේ අරයා මෙහෙමයි, මෙයා මෙහෙමයි, යාට මේක තේරෙන්නේ මෙයාට මේක තේරෙන්නේ කියලා. එතකොට ඒක අපේ ප්‍රඥාව උපදින්නට හේතු වෙන්නේ නැහැ. අපි හැමතිස්සෙම උත්සාහ කරන්න ඕන තමන්ගේ මනස ක්‍රියාත්මක වෙන විදිහ හඳුනා ගන්නට ඒ තුලින් අනුන් දිහා බලන්න අපිට පුළුවන් වෙන්න ඕන අන් අයට උපකාරයක් කරන්න. එතකොට ඒ අය අපෙන් අපේ උපකාරයක් අපේක්ෂා කරනවා නම් උපකාරයක් දෙන්න පුළුවන් මට්ටමක ඉන්නවා නම් අපි ඒගොල්ලන්ට උදව් කරන්න පුළුවන් ඒ අයගේ මනස විවෘත කරගෙන අවශ්‍යතාවය දකින්න. එහෙම නැත්නම් අපි පිටස්තරින් ඉඳගෙන මතු පිටින් බලලා අපට අනිත් කෙනා ඒක ප්‍රඥාවෙන්ද කියන්නේ කියන එක අපි නිගමනය කරන්න නොගිහින් ඉන්න එක හැම විටම හොඳයි. එහෙම වුණොත් අපිට ඒක දහම් කරුණකට වඩා අර නිකන් එක් එක්කෙනාගේ තරාතිරම මනින්නට යන තැනකට අපේ මනස වැටෙන්න පුළුවන් නිසා